ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර. අයිබෝන් ප්‍රියාදර රසික රසිකාවනි ඉරිදා සංග්‍රහය ආරම්භ කිරීමට සූදානම් වන්නේ. reconciliation කියලා ඉංග්‍රීසි වචනයක් තියෙනවා. ඒක නූතන වචනයක් සිංහලෙන් යොදනවා සංහිඳියාව කියලා. cooperation කියලා ඉංග්‍රීසි වචනෙට අදාගෙන තියෙනවා සහජීවනය කියලා. ಜಾති ආගම් කුල වංශ ගෝත්‍ර පලාත් වාද ભેද මේවා දුරලන්න මනුෂ්‍යත්වයේ උදාරත්වය පිළිගන්නවා ස්වාමි විවේකානන්දතුමා කීවේ ඇක්සෙප්ටන්ස් කියලා රිකන්සිලියේෂන් වලට වඩා හොඳ ඇක්සෙප්ටන්ස් පිළිගැනීම මේ මිනිස්සු උස් පහත් ભેදයකින් තොරව මිනිසුන් හැටියට පිළිගැනේ තාගෝර්තුමා මේ ගැන බොහෝ දේ ලියලා තියෙනවා. ඉතින් tagore රවීන්ද්‍රනාත් tagore ගීතාංජලිය ඇසුරෙන් මහගමසේකර රචනා කළ ගීයක් අමරදේවයන් ඇතුළු පිරිස ගායනා කළා. ඒ ගීය අපි ඉරිදා සංග්‍රහයෙන් ඉදිරිපත් කරනවා. මේ ජනවාරි මාසේ දුරුතු මාසේ අපි දන්න කලාකරුවන් කීප දෙනෙක් සිහිපත් කරන මාසේ. මහාගම සේකර, මඩවල ඇස්රත්නායක, ඊට පෙර පරම්පරාවේ ආනන්ද සමරකෝන්, ඒ වගේම පියසිරි විජේරත් ඒ ගැනත් අපි කතා කරමු. දැන් මේ මහාගම සේකරයන් tagore ආభాසයෙන් ලියූ ගීතය අමරදේවයන්ගේ හඬින් එය සමූහ ගීතයක් බොහෝ කලකට පෙර මලතාරකාවක් මඟහසර පෙන්වයි දුර යන මගියෙක් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනගේ ගිරිමුදුන මගී නිවහන මේ කෘතිය සම්මානනීය කවි පොතක්. ඉන් උපුටගත්. ඒ උපුට ගැනීමත් එක්ක අතීතය ශෝකයෙන් බර නම් දුකින් බර නම් බියෙන් බර නම් ඒවා අමතක කරලා නව නැගිටීමක් අවශ්‍යයි කියලා කියන්න අපි නිදර්ශනයකට ගන්නවා ඒ පදපේලි හතර. ආනන්ද සමරකෝන් කලාකරුවා ජාතික ගීයේ නිර්මාතෘවරයා 1911 ජනවාරි 11 මගේ දැනුම හැටියට පාදුක්කේ ලියන්වල වන්නේ ලියන්වල අබේසිංහ කියන සහෘදයා නිතර අපිට කතා කරලා අගය කරනවා පොළඹවනවා ගීත ගැන සංගීත ගැන කියලා දෙනවා ඒ බවත් මතක් කරමින් ආනන්ද සමරකෝන් සූරීන්ගේ ගීයක් අපි තෝරගන්නවා ඉරිදා සංග්‍රහයට නගමනිකේ මම සියඹට කඩන්තක කසියමල් පාවෙමින් වලාවෝ යමක් නිතර කියති. ජලයයයි කියන එකම පෘථිවි රුධිර බැම්මෙන් බැඳුණු ලේ නෑයින් ගස් වැල් සතුන් මිනිසුන් ඒ කවියත් උපුට ගත්තේ ගිරි මුදුන මගේ නිවහන කවි පොතෙන් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනගේ පොතෙන්. ඊට වැදගත් පොතක් සිංහල භාෂාව සම්බන්ධව පිට වුණා පළ වුණා දිලිනි ආර්යවංශදී සම්මත සිංහල කොමිටියේ ගණනාවක තොරතුරු එකතු කරලා ලියපු පරිේශනයක්. ඒ කියන්නේ පසු අපි විස්තර කියනවා. ඉතින් දැන් තෝරගන්නවා තවත් මේ ලියන්වල පාදුක්කේ ලියන්වලට සම්බන්ධ පියසිරි විජේරත්න කියන සංගීතඥයාගේ ගීතයක් 1950 ගණන් වල විශාරද පී ඩන්ස්ටන් ද සිල්වා ගුවන් විදුලියෙන් ඉදිරිපත් කළ රසධාරා වැඩසටහන් අහලා අමන්දානන්දයට පත් වෙලා ගීයක් නිර්මාණය කළා. මුලින්ම ඒ ගීතය ජනප්‍රිය වුණා. රචනා කළේ, තනු නිර්මාණය කළේ ගායනා කළේ පියසිරි විජේරත්න. ඔහු ගැන කියද්දී ඔහුගේ සහෝදරයා ගැනත් මතක් වෙනවා ඉෂාරද බී.එස්. විජේරත්න. කාලයක් ඉන්දියාවේ ඉගෙනගෙන ලංකාවට ඇවිදින් රජයේ ලලිත කලායතනයේ සංගීතය උත්තර ಭಾರತೀಯ සංගීතය ඉගෙනුවා. එතුමා සිහිපත් කරනවා පේසිරි විජේරත්නගේ හඬට ඉතාමත් ප්‍රිය කළා මధుර ගායනයට ඉතාමත් ප්‍රිය කළා තිස්ස අබේසේකර විචාරකයා තිරනාටක රචකයා සිනමා කරුවා ඔහු ගැන යම් යම් දේ ලියලා තිනවා අයාලේ ගිය සිතක සටහන් පොතේ පත්තරවලට ඉතින් අපි දැන් සවන් දෙන්නේ පියසිරි විජයරත්න විසින් මුලින් ගැයූ අතිශය ජනකාන්ත වූ රසබර මధుර ගීය සසුවත් කොමලේ දසුවත් කොමල දිනාවේ तेरे වැඩිහිටි භාවය, වෘද්ධ භාවය, වයස්ගත වීම, ජාති, ජරා, ව්‍යාධි, මරණ කියලා සංකල්ප කීපයක් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනවා. බුද්ධ භාවයට පත්වීම සමහර අයට ඛේදජනක තත්ත්වයක්. වියපත් වූවන්ට විවිධ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතනද උදව් කරන්න, සහනාධාර දෙන්න, සුබ සාධන කටයුතු වලට සම්බන්ධ කරගන්න නොඑක් වැඩසටහන් තිබෙනවා. එහෙත් මේ වියපත් බව පිළිබඳව ආචාර උපාදි කෙරිලා තියෙනවා. ආචාර්ය ලීල් ගුණසේකර ජෙරන්ටොලොජි කියලා ඉංග්‍රීසියෙන් කියන මේ විෂය ජෙරන්ටොලොජි කියන විෂය ආරම්භ වෙලා තියෙන්නේ ජරා කියන වචනෙන් තමයි ඉංග්‍රීසියට අරන් තින්නේ. බුදුරජාණන් වහන්සේ මේ වචනය පාවිච්චි කරලා තියෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ. එතකොට ලෙඩ දුක් ඇති වෙනවා, වයසට යනවා. මේ කාරණය තමයි ජෙරන්ටොලොජි වෘද්ධ විද්‍යාව කියලා කියන්නේ. අමරබන්දු රූපසිංහ කියලා ඉතා දක්ෂ නිවේදකයෙක් නිෂ්පාදකවරයෙක් ගුවන් විදුලියේ හිටියා. අප කුඩා කාලයේ අමරබන්දු රූපසිංහ මේ නිවේදකයාණන්ගේ කටහඬ අහලා තියෙනවා. හොඳට ප්‍රවෘත්ති කියූ කටහඬක්. ඔහු විසින් ලියන ලද ගීතයක් විශාරද මාලනී බුලත් සිංහල විසින් ගායනා කළා. ඒ ගීතය සංගීතවත් කළේ රෝහණ වීරසිංහ ආචාර්ය තුමා විසින්. අපි විමසා බලමු ඒ ගීතයේ අර්ථය කුමක්ද කියලා. විශේෂයෙන්ම මේ ගීතය රසිකයින්ට අසන්නට ප්‍රදානය කරන්න කියලා කීවේ ලියන්වල අබේසිංහ කියන අපට නිතර කතා කරන ඉරිදා සංග්‍රහයේ ශ්‍රාවකය. ඒ බවත් සිහිපත් කරමින් අපි හැරෙන්නේ විශාරද මාල්නී ගුලත් සිංහල වෙතයි. යමෙක් නොමදෙයිද තෙමේද නොම විඳීද ඒ ධනයෙන් කවර ප්‍රයෝජනයක්ද යමෙක් සතුරනට බාධා නොකරයිද ඒ බලයෙන් කවර ප්‍රයෝජනයක්ද යමෙක් දහමෙහි නොහැසිරෙයිද ඒ දැනුමින් කවර ප්‍රයෝජනයක්ද යමෙක් දිනන ලද ඉඳුරන් ඇත්තේ නොවේද ඔහුගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්ද අලුත් අවුරුද්දේ දැඩි චිත්ත අදිෂ්ඨානයකින් අපට සේවය කරන්නට වෙනවා වැඩ කරන්නට වෙනවා එකවන්ම නැගිටින්නට ඕනේ. ඒ නැගිටීමේ ශක්තිය ඔබට ලැබේවා කියලා පතනවා අපි. තබාගෙන සිටිනට හැකි කොහෙදෝ ඒ උනි දවසේ සල්ගල අකුලෙන් ගලනා පිරිසිදු වචන කොහෙද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මල් කතරට වැදිලා නිර්මල ජල ධාරාව තල්කයේ සිඳි ගිනි නොබිනේ पाना जल पामे पर्या ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක මානව වංශ විද්‍යා කතාපොත පිරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි විචාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන සතියේ දෙවන සහ හතරවන ඉරිදා උදේ 10ට ස්වදේශීය සේවයෙන් සුචිර කරන්න 91.7 91.9 අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය පෙරවරු 9යි විනාඩි 55යි දැන් ඒෂියන් පුවා පොල්හා බැඳුණු දුර්මත දුරු කරමු මේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සම්මානීය මහාචාර්ය දීපාල් මැතිව්